එහෙම ස්වාමීන් වහන්සේ තව මම ප්‍රශ්නයක් අහන්න කැමතියි මේ දෙක්ම කුතුහලය නිසා සිත නැති බඹලව උපදිනවම ස්වාමීන් වහන්සේ සිතට ඒ කාලේදී මොකද්ද වෙන්නේ? ඔව් ඒ කාලය තුල එයා චිත්ත අධිෂ්ඨාණයෙන් තමයි ඒක නවත්තන්නේ. හැබැයි දැන් එහෙම චිත්ත අධිෂ්ඨාණයෙන් නවත්තන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි අසඤ්ඤතලය අනිත් එක තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියේදී අෂ්ට සමාපත්තිය උපදවාගෙන අනාගාමී ඵලය හෝ අරහත් ඵලය තියෙන කෙනෙකුට අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ භවය තුලම චිත්ත ප්‍රවෘත්තිය නවතින්න. එතකොට අර අසඤ්ඤතලයේ උපදින කෙනා අබුද්ධෝත්පාද කාලවල යා ධාන උපදවාගෙන තියෙනවා චතුරා චතුත්ථ ධානය දක්වා. නමුත් ඒ තනත්තාට හැඟෙනවා මේ මේ සිත පැවැත් පැවැත්වීම මහා කරදරයක්. මොකද මේ සිත තියෙන නිසා තමයි මේ ඔක්කොම දැනෙන්නේ. දුක් වේදනා, පීඩා හැම දෙයක්ම මේ ප්‍රශ්න හැම දෙයක්ම හිත තියෙන නිසා. නමුත් අබුද්ධෝත්පාද කාල නිසා එයාට වැටහීමක් නැහැ. මේ චිත්ත ප්‍රවෘත්තිය නවත්ත ගන්න කොහොමද හේතුඵල වශයෙන් කියන මේ අනාත්ම දැක්ම ඔහුට නැහැ. ඒ නිසා ඔහු හිතන්නේ මේ සිත තමයි ප්‍රශ්නේ. මේ සිත ඔහු ප්‍රතික්ෂේප කරනවා. එතකොට සිත ඇතිවීමේ මූලය අහෝසි කරනවා නෙමෙයි, తాවකාලිකව ධානසිතෙන් ඔහු සිත යටපත් එතකොට ඒ යටපත් ප්‍රතිඵලයක් හැටියට ඒ චිත්ත අදිෂ්ඨානයේ ප්‍රතිඵලයක් හැටියට අතන රූප කොටාස ටිකක් පහළ වෙනවා. එතකොට ඒ රූප කොටාස ඔහුගේ රූප කොටාසයි කියලා කොහොමද කියන්නේ? සාමාන්‍ය ගල් කැටයකුයි එතන තියෙන රූප ටිකේ මොකද්ද වෙනස? ඒ වෙනස ඇති වෙන්නේ සාමාන්‍ය ගල් කැටයක ගහක තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක කලාප. හැබැයි අතන තියෙනවා නව නවක කලාප. ඒ කියන්නේ ඒ සුද්ධාෂ්ටක කලාප වලට එකතු වෙලා තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය චෛතසිකය ඇති වෙන්න විදිහක් නැහැ සිතක් නැති නිසා. එතකොට මේ පුද්ගලයා විසින් ජනිත කරපු කර්ම වේගයෙන් ඒ ඒ සත්වයා නියෝජනය කරන්න එහි තියෙන එකම ශක්තිය ජීවිතේන්ද්‍රිය රූපය. ඒ ජීවිතේන්ද්‍රිය රූපයෙන් තමයි අර රූප කොටාස ටික ඒ කල්ප ගන්න නඩත්තු කරන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ සිත නතර වෙන්නේ භවංග සිතකින්ද? ඔව් දැන් මේ භවයේ චුතිසිත ඇති වෙන්නේ භවාංගයෙන්නේ. එතනින් එහාට ඉතින් ආයෙ ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න විදිහක් නැහැ අදිෂ්ඨානයත් එක්කලා. හැබැයි අදිෂ්ඨානයත් එක්කලා ඔහු අතන ඒ අදාළ ධානයට අදාළ ලෝකයේ උත්පත්තිය ලබන්න ඕන. මොකද භවය නිම කරලා නැහැනේ. සසර ගමන කරලා නැහැ. හැබැයි මොහු සිත ප්‍රතික්ෂේප කරන. ප්‍රතික්ෂේප කරන්නේ නිකම්ම ද්වේෂ සහගත සිතකින් නෙමෙයි කුසල් සිතනොයි මඩපවත්තලා තියෙන්නේ. ඒ නිසා දැන් එතනින් එහාට සිත ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. හැබැයි මොහු ගොඩනගපු කර්ම වේගය තියෙනවා. ඒ ඒ රූප ධානය උපදවලා. ඒ කර්ම වේගය විසින් අතන උපද්දවන රූප කුංජය. ඒකෙන් මොහු නියෝජනය කරන එකම සාධකයේ තමයි ජීවිතේන්ද්‍රය රූපය. ජීවිතේන්ද්‍රය.